1956 අපේ රටේ විශාල සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වුණු වසරක් හැටියට ඉතිහාසගතයි. අපේ රටේ සිංහල කලාවට, නර්තනයට, ගොක්කොලයට, දෙරහඬට සුවිශේෂී තැනක් හිමි වුණේ 1956 සිදු වුණු දේශපාලන පෙරලියක් සමග. එය කවුරු පිළිගන්නා සත්‍යයක්. ඒ වගේම කලා ලෝකයේ විශිෂ්ටතා රසත් පිළිබිඹු වෙච්ච අවුරුද්දක්. මාචාර්ය ඉදිරිවිද සරච්චන්ද්‍ර මනමේ නාටකය නිර්මාණය කර සිංහල වේදිකාවේ පෙරළියක් ඇති කරන්නේ 1956යි. මාටින් වික්‍රමසිංහ විරාගයේ නවකතාව ලියමින් සිංහල නවකතා කලාවේ එවකට මුදුන් මල්කඩ හැටියට විරාගය නිර්මාණය කරන්නේ 1956. සිංහල කතා කරන දෙමළ චිත්‍රපටි වලට අපි සිංහල චිත්‍රපටි හැටියට නම් කරපු යුගයක සැබෑ සිංහල සිනමාවක් නිර්මාණය වන්නේ 1956. ඒ ආචාර්ය ජස්ටර් ජේම්ස් පීර්ගේ රේඛාව චිත්‍රපටය. මේ සුවිශේෂී මන්සලකුන් සටහන් වන 1956 දී සිංහල නාට්‍ය කලාවේ තවත් සුවිශේෂී සංවිධානයක් බිහි වෙනවා. ඒ තමයි කලා පෙළ. කම්කරු දෙපාර්තමේන්තුවේ වැඩ කරපු තරුණයින් පිරිසක් එකතු වෙලා 1956 දී කලා පෙළ නමින් සංස්කෘතික සංවිධානයක් තිබුණා. ඊට පුරෝගාමී වෙන්නේ ජී.ඩී.එල්. පෙරේරා කියන අංකුර කලාකරුවා. ඔහුගේ නම ගෝනදුව හඳුන්ගේ දොන් ලක්ෂ්මන් නීලචන්ද්‍ර පෙරේරා. හැබැයි ඔහු ප්‍රථම දැනගත්තේ ජී.ජී.එල්. පෙරේරා යන නමින්. 56 දී පිහිටවන මේ කලාපෙළ කියන සංස්කෘතික සංවිධානයේ කඳුළු නමින් නාට්‍යයක් 56 දී නිර්මාණය කරනවා. 57 දී මනමාලකම නමින් තවත් නාට්‍යයක් නිර්මාණය කරනවා. 58 දී තවත් නාට්‍යයක් නිර්මාණය කරනවා අවිවාදය කියන නම. මේ කිසියම් අතීත කතාවක්. නාට්‍ය කලාව ගැන වැඩි අවබෝධයක් නැති හැබැයි නාට්‍ය කලාවට ලැබී තරුණ පිරිසකගේ නිර්මාණ තමයි මේ විදිහට මුලදී නිර්මාණය වෙන්නේ. ඔහුගේ කලා ජීවිතයේ සංදිස්ථානයක් නිර්මාණය වන්නේ 1960 මේ දුර්වල නාට්‍යමය ගුණයෙන් හීන නිර්මාණ කරමින් ඇවිත් ඔහු 1960 දී සාමා කියන නාට්‍ය නිර්මාණය කරනවා. මේ සාමා කියන නාට්‍ය ඔහුගේ කලා කුසලතා අපේ රට හඳුනා ගන්නා නිර්මාණය බවට පත් වෙනවා. චීන ගැමි කවි පන්තියකින් ලබාගත් අර්ථය ඒ කියන්නේ කවි පෙළෙන් ගත්ත තේමාව ඔහු පරම්පරා ගැටුම නිර්මාණය කරන නාට්‍යයක් හැටියට තමයි සාමා නිර්මාණය කරන්නේ. විශ්වවිද්‍යාලයකට කවදාවත් පය ගසා හිටපු නැති ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කරපු මේ සාමා නාට්‍ය ගැන ඩේලි නිවුස් පත්තරේ ආරිස් කියන ඉංග්‍රීසි අකුරු දෙකෙන් විචාරයක් පළ වෙනවා. ඔහු පුදුමයටපත් වෙනවා. එවකට විශ්වවිද්‍යාලවල සැරිසරපු උපාධි ලබාගත් අයට තමයි ඉංග්‍රීසි පත්තරයක තමන්ගේ කලා නිර්මාණය ගැන විචාරයක් පළ කරගන්න ලැබෙන්නේ. නමුත් සාමානාත්‍ය ගැන ඩේලි නිවුස් පත්තරේ ඉතාම ප්‍රශංසාත්මක විචාරයක් පළ වෙනවා. ආරිස් කියන අකුරු දෙකෙන් ඔහු දන්නේ මේ ආරිස් කියන නමින් විචාරය ලිව්වේ කවුද කියලා. පසුව ඔහු හොයාගන්නවා මේ ආරිස් කියන නමින් මේ සාමාගෙන ප්‍රශංසාත්මක විචාරය ලිව්වේ රෙජී සිරිවර්ධන කියන විශිෂ්ට විචාරකයා කියලා. මෙතනින් පටන් ගන්න කලා ජීවිතය ඔහුට දිග ගමනක් යන්න වරම් දෙනවා. මේ සාමා නාට්‍ය ඔහු චිත්‍රපටයක් බවට පත් කරනවා ඉතාම අමාරුවෙන් මුදල් එකතු කරලා කලාකරුවන් ටිකක් එකතු කරගෙන චිත්‍රපටයක් බවට පත් වෙනවා. මේ චිත්‍රපටය ගම්පෙරළිය චිත්‍රපටයත් සමග කාඩි චිත්‍රපට උළෙලේ තරංකාරී අංශයට ඉදිරිපත් වෙනවා. මේ සාමා කියන චිත්‍රපටයෙන් විශිෂ්ට කලාකරුවන් රාශියක් බිහි වෙනවා. ඒක අපි දෙවෙනුව කතා කරමු. මල්ලිකා පෙරේරා Three Sisters ගායක කණ්ඩායමේ මල්ලිකා පෙරේරා පළමුවරට චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්නේ සාමා කියන චිත්‍රපටයේ. ඒ ගීතයට අපි අහුම්කන් දෙමු දැන්. ඒ ගීතය ගායනා කරේ ත්‍රිතිස්ස මල්ලිකා පෙරේරා. ඇගේ පළමු චිත්‍රපට ගීතය පදමාලාව ලියන්නේ කනාපෙලෙන් බිහිවූ තවත් විශිෂ්ට කලාකරුවෙක්. සාමා චිත්‍රපටයේ ඊටාම සුළු චර්යාවක් නිරූපණය කරමින් බිහි වූ සුගතපාල සෙනරත් යාපා තමයි මේ ගීතයේ පදවල ලියන්නේ. ඔහුගේ විශේෂය තමයි කනාපෙලෙන් බිහි වී සුළු චරිතයක් සාමා චිත්‍රපටයේ නිර්මාණය කරමින් මේ ගීතය ලියපු උත්තමයි අන්තානේ චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු බවට පත් වෙලා විජය කුමාරතුංග සිනමාවට හඳුන්වා දෙන්නේ මේ සුගතපාල සිනලා යාප. ඔහු ඊට පස්සේ චිත්‍රපට ගණනාවක් කරා පෙම්බර මధు වගේ චිත්‍රපට ඔහුට සිනමාවට කලාවට අත්පොත් කියන්නේ මේ කලාපෙලේ ජී.බී.එන් පෙරේරා මේ චිත්‍රපටයෙන් බිහි වෙනවා කලාකරුවන් රාශියක්. ඇත්තටම මේ චිත්‍රපටයෙන් නෙවෙයි උන් බිහි වෙන්නේ. ජීජීල් පෙරේරාගේ වේදිකා නාට්‍ය. දෙනවක හාමිනි, ධම්ම ජාගොඩ, බුද්ධි වික්‍රම, ලියෝනි වීරසිංහ, මොනිකා වීරසිංහ, ෂෙල්ටන් සිල්වා, ඒසන් දිවිපුරගම, සුගතපාල සෙන්වත් ත්‍යාපා, ගාමිණී වික්‍රමසූරිය, සෝමා කිරියල්ල වැනි කලාකරුවන් සියලු දෙනාම බිහි වෙන්නේ කලාපෙළ නාට්‍ය ඔස්සේ මේ චිත්‍රපටය හරහා තමයි කලා ලෝකයට එන්නේ. මේ වගේ කලාකරුවන් තවත් රාශියක් බිහි වෙනවා ඩීඩීඑල් පෙරේරාගේ කලාපෙළ. සීවලි ඉලංගසිංහ, ධර්මසිරි බණ්ඩාරනායක, සෝම්සිරි බෝපිටිය, රෝලන් අබේපාල, විමල් වෛද්‍යසේකර, සුසීමා දමයන්ති වැනි කලාකරුවෝ මේ කලාපෙළින් තමයි බිහි වෙන්නේ. මේ කලාපෙන අපේ සංස්කෘතික නවෝදයේ සංදිස්ථානයක් බවට පත්වෙච්ච තැනක් හැටියට සටහන් විය යුතු නිසායි අපි මේ තරමට මෙය අවධාරණය කළා සටහන් කරන්නේ. සාමාජික චිත්‍රපටයෙන් පස්සේ තව තවත් චිත්‍රපට ගණනාවක් නිර්මාණය කරනවා. ජීවිල් පෙරේරා. අපි තවත් ගීතයක් අහමු. කලාපෙලෙන් නිර්මාණය වුණු සාදසින් දකිනා කලාපෙළ කොතරම් කලාකරුවන්ට දොරට වඩින්නට දොර ඇර දුන්නාද කිව්වොත් අර සමාජිත්‍රපටයේ වනන්තරයේ ගල්ලර්ණේ ගීතයෙන් මල්ලිකා පෙරේරා සහ සංගීතය නිර්මාණය කරන ජයතිස්ස අලහකෝන් දොරට වඩිනවා සමගම මේ ගීතයෙන් නුවන්තුලිය පෝෂණය කරපු තවත් කලාකරුවන් දෙදෙනෙකුට සිනමාවේ ඉඩකට සලසා දෙනවා. ඒ තමයි ගීත නාටකවලට ගීත රාශියක් ගායනා කරපු දේවානන්ද වෛද්‍යසේකර පළමුවට චිත්‍රපටයක ගායනයට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම රජරට ගුවන්විදුලියේ ප්‍රබෝධයක් ඇති කරපු ස්වර්ණශ්‍රී බණ්ඩාර මේ ගීතය රචනා කලාපලේ ආරම්භන වුණේ හැකිතා කලාකරුවන්ට දොර විවර කර දෙන්න. ඒ ආරම්භන ඉටු කිරීමට තමයි මෙවැනි කලාකරුවන් හඳුන්වා දෙන්නේ කලාපල ඔස්සේ. ජීඩීඑල් පෙරේරා සාමා චිත්‍රපටයෙන් සිනමාකරණයට ප්‍රවිෂ්ඨ වෙලා ඉන් පසුව ඌගේ නාට්‍ය නිර්මාණ ගණනාවක් චිත්‍රපටගත කරන්නට වෑයම් කරනවා. රතුරෝස නමින් ඔහු ෂේක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍ය නාට්‍ය බවට පත් කරා සිංහල වේදිකාවේ. එතනින් නොනවතුණු ඔහු මේ අපූර්ව జగත් ප්‍රසිද්ධියටපත් ප්‍රේම වෘතාන්තය සිනමා කෘතියක් බවට පත් කරනවා. ඒ තමයි රෝමියෝ ජුලියට් කතාව. නමින් ඔහු චිත්‍රපටයක් නිර්මාණය කරනවා. මේ චිත්‍රපටයේ හෙන්රි ජයසේන, නිරන්ති විජේසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ජෝ අවේවික්‍රම ඉතා සුළු චරිතයක් නිරූපණය කරනවා. මේ චිත්‍රපටය සිංහල සිනමා වෙලේ සුවිශේෂී සංදිස්ථානය. ඒ තමයි ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක ඉංග්‍රීසි බසින් ගීතයක් ඇතුළත් වීම. මේ ගීතය අහලා අපි ගේ ගීතේ පසුම ගැන කතා කරමු. I read the ගාථාවට මේ ගීතය රචනා කරන්නේ මොහසිරින් ජයකොඩි පියතුමා. සංගීතය නිර්මාණය කරන්නේ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න. මෙවැනි ගීතයක් රචනා කිරීම ඉතාම අපහසු කාර්යයක්. රොමියෝ ජුලියට් වැනි විශිෂ්ට ජගත් කීර්තියටපත් ප්‍රේම වෘතාන්තයක චක්‍ර දෙකක් හමුවේ ගායනා වෙන මේ ගීතය ඉතාම අපහසු පද රචනාවක්. My dreams are roses for my love. I drop them down for her feet. Walk on them softly, my love. Your feet will make them more sweet. දැන් ජයකොඩි පියතුමා කොච්චර ප්‍රේමාව නත්තේකුගේ හදවතට ඇතුල් වෙලා මේ ගීතය ලියලා තියෙනවද කිව්වොත් අපූර්ව යදුමක් මේ ගීතයේ තියෙනවා. ඔහු කියනවා when love is in love with love මේ love කියන වචනේ සුම්පාරක් අනුප්‍රාසාත්මක යොදලා ආදරයේ පරම පූජනීයත්වය නිර්මාණය කරන්න ජයපුරි පියතුමා වෑයම් කරනවා සුනිල් කාන්ත මේ කොච්චර අපූර්වට ගායනා කරනවද කිව්වොත් අපිට ඒ ප්‍රේමයේ මෘදු භාවය දැනෙන තරමට අපූර්වත්වයකින් සුනිල් කාන්තගේ ගායනය තියෙනවා කියලා අපිට හැඟෙනවා මේ ගීතයට ඇහුම්කන් දෙනකොට ජීජී පෙරේරා කොච්චර නිර්මාණශීලීව හිතන්නේ නැද්ද මේ ඉංග්‍රීසි ගීතය මේ රොමියෝ ජුලියට් කතාවට ඇතුළත් කරන්නේ ජීජී කියන්නේ අපූර්ව පරිකල්පනයක් තිබුණු නාට්‍ය වේදිකයක් වගේම සිනමා වේදිකයක් ඔහු 1969 දී ස්ථිර පදිංචියට ලන්ඩනය බලා යනවා ලන්ඩනයට ගියාට පසු ඔහු BBCට සිනමා නිර්මාණ රාශියක් කරනවා. අද අපි ජීඩිය පෙරේරාගේ කලා නිර්මාණ සහ ඔහුගේ කලාපෙළේ සේවාව, සංස්කෘතික සේවාව ගැන කතා කරේ. ඔහු පසුගිය සතියේ ලන්ඩනයේදී අපෙන් සමගෙන ගියා. මේ නිර්මාණ සියල්ල අපට ඉසුරු කළා. ඒ ස්මරණය කරමින් අපි ඔහුගේ දහසක් සිතුවිලි චිත්‍රපටයේ නිර්මාණය කරපු දේවානන්ද වෛශ්‍යකර ගායනා කරපු මේ ගීතයට සවන් දෙමු අද පරිසතාන ඉදිරිපත් කර තිරකරත්න කුරුවිට බණ්ඩාර සතුට ලයි සපත මලයි ඇලුවොත් මල අතින් එකයි සතුට විතරයි සතුට මලයි ඇලුවොත් මල අතින් එකයි පමවුනොත් මල පරවේ පමවුනොත් මල පරවේ ඉරට යකින් හඳට යකින් ඉරට යකින් හඳට යකින් කාලය පැන යනවා කාලය මඩලියට හිටගෙන හිතන්නේ මඩලියට යන්නේ මොකටද හිටගෙන හිතන්නේ අඳුලයි ඉකියයි යයි පිළිගනු සිනාවම කොතැනද ඉන්නේ අඳුලයි ඉකියයි යයි පිළිගන්නේ සිනාව තාමම කොතැනද ඉන්නේ මල් කිමියේ පැලි පෙරෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ මල්කෙමියේ පැවිදෙන්නේ ජීවිතයේ රස තියෙන්නේ කයට යටින් ඉරට යටින් මදට යටින් ආලය පැනනවා වාදනය කාර්යාලයේ වාදක මණ්ඩලය විසින් මధుවන්තේ ඉදිරිපත් කරන ලද්දේ සිංහල සංගීතාංශය වෙනුවෙන් එක්දස් නමසය අනුතුන වසරේ අගෝස්තු මාසේ ප්‍රචාරය කරන ලද මధుවන්ති වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ.